විඥාන නිරෝධ කරගන්නකම් කවදාවත් වෙන පිළිසරණක් නැහැ. එකදෙන ඉඳගෙන ඉඳලා මේක වෙන්නේ. ඔහු දැනගන්න ඕනේ මේ විඥානේ නිරෝධ කරන්න විඥානේ හටගන්න දෙන මොන ආහාරය ගන්න. මෙන්න මේ සංකාමයේ ප්‍රති ආවායනික. හිතෙන් කයින් වදින් ඊපස්සේ හරි කරන්නේ. අන්න ඒක මොකද ප්‍රායෝගික තියාගන්න. ඒ ප්‍රායෝගික ක්‍රියාවලිය තුලින් එයා මොකද කරන්නේ? බලවදන් රූප ඕන තරම් බලන්නේ. ඒකට කරුණ යොමු කරන්නේ. අන්න භාවනාවයි. මනෝරම රාම සත්‍යය නෝ. යොමු කරන්නේ. ඒකට අවධානය යොමු කරන්නේ. අන්න භාවනාව. මනෝරම ගන්න ඕන නම් කියන්නේ. දැන් දුපේ පස්සේ බෞද්ධ දාත් පස්සේ යන්නේ. සෝද වෙලා ඒ පස්සේ අබාහන් ළඟලන්නේ නැහැ ඒකයි මට. අන්න භාවනාව. මරණ ගලදේවල ඕකම කියන්නේ. හිතේ කය වශයෙන් ඒ පස්සේ අබාහන්නේ නැහැ. අන්න භාවනාව. මනෝරම පහස ලෝකේ ඕකම කියන්නේ. ඉතින් කම වලින් ගියා ඒක අබාහන්නේ. ඔන්න භාවනාව. ඔන්න කාමච්ඡන්ද නිරෝධය දැනගන්නේ නිරෝධයේ මාර්ගය දැනගන්නේ. අන්න කාමච්ඡන්දේ නිරෝධ කරන මාර්ගය ඕක. ඔන්න භාවනාව. මෙන්න මේකෙන් දැනගත්ත කෙනා. හොඳ කීකාලයක් ඔක කරගෙන ගිය මොකද වෙන්නේ? කාම විඥාණයට දුන්න ආහාර නිරෝධය නිසා කාම විඥාණය නිරෝධ වෙයි. එහෙනම් මෙච්චරකල් වරදුනේ කාමයේ වාසිය කියලා මොකද්ද? කාම විඥාණය. කාම විඥානේ නිරෝධනා වාසී විඥානේ නිරෝධා නාම රූප නිරෝධෝ විඥානේ නිරෝධනා නාම රූප වහින කොහෙන්ද කියලා වදිනවා වලුනේ මොකද්ද? විඥාන උරණාගන්න වැඩි කියන ප්‍රශ්න තමයි විඥානේ අදහස් කිසිම උත්තර හරි මනවන රූප බලපන් මනවන සාධාරණ ඒ ගැන හිතපන් ඒ පස්සේ බලයන් ඒ ගැන කතා කරපන් ඔය අදහසට මනස දුන්නේ විසිතර දෙපළ දැන් ඒ හිර දිනක ඒක දුන්නා ඒ දේ නරල ගන්න මොකද ඒ ආහාරය ඔය ඒන මලට පස්සේ හිත ඉතුරු ප්‍රබසර ගන්නේ හිත ප්‍රබසර ගන්න කිව්වේ හිතන් කිව්ව හිත ඉතුරු හිත වලු දෙන්නේ විඥානේ වලු දෙන්නේ විඥානේ මාර්ගය කරලා ඉදුන්නේ නැහැ දැන්කෝ කාම විඥානේ වලදකට කාමයේ වලදී නමරු වහිනවා. කාම පදහ කාම පැහැදරුව කාම ක්‍රියාකලාප කාම ඉතපත් දිනවා දැන්. අනිද කරගන්න. මෙන්න බුදුන් වහන්සේ අජානීය දැන බලන් කියවනෝ. අජානීය අපේ අපවර. අජානීය අපේ යවහලක් වල බඳා තිබුණා. බයගින් ඇරේ පොඩක් අනාම නිසා. උ බලවිත් නෑ කලින් ඇති. ඒකේ ඇසියගේ ගල් ගත්තා. අට දම සාරදී කියන අතුන්ද හයව බුදු වෙන පුද්ගලයා. මට අර කෙරදු හරම කියාදී. මම ඒක කරන් මම ලැප්තිලා ඉන්නවා. ඒකට ප්‍රබෝධයෙන් ඉන්නවා. මට ආහාර ඕනේ නැහැ. නිදිමත නිකන් ආහාර ගන්නෙ නැහැ. බඩගින්න නැතිල ආහාර පිටා කරගෙන ඌ හැල්මේ හැමෙරියම බහකට තියෙනවා. ඌට දුන්න දුන්න හැමේ වුරුදු කරනවා හැම මොහොතක ඌ. අලුතෙන් හදයක් වෙනවා. ඒක අවදානෙ මොකද ඒක කරලා. රාජන් අතේ අද හරංගාරී අස්සේ බවට වතේ. හරව බුදු චක්කේ බව. මෙන්න මේ අතේ ආවම කරගෙන. ආර්යයන් විසින් දාන වදන් කියනවා. එහෙනම් මෙන්න මේ කියන පංචකාම ආහාරයේ දෙදෙම අජාමි අක්ෂා වගේ ඒ ආසාවක මාත්‍යක් පිනවා කරනවා මේ කයේ ස්වභාවයට, ගතිය ස්වභාවයට ඒ මොතේ ඒ කියලා ඒක ඉවරක. ඒක මතේ නිකන් හිතේ දරාගෙන ඉපස් යන්න එපා. ඒක නෙමෙයි වැස්ති. අඩිකින ගන්න ආහාරය වගේ තමයි කහනට කරන කැහිල්ල වගේ තමයි පංචකාමයන් හසෙන් හට යන්නේ. අන්නේ ඔය කාම ඡන්දයෙන් ඇති නිසා භාවනාදීන බාධා දුරු වෙනවා. අලක් ලැබ ගන්න තරම් කාමයේ බලවත් නැහැ. මලවල රෝගාසය අසයන් බලාපොරොත්තුවක් ඒ පස්සේ හිත පෙරවීමක් නැහැ. සබ්ද ගන්ධ රස ස්පර්ශවත් පෙරවීමක් නැහැ. අන්න කාමච්ඡන්ද නිරෝධය දැනගන්නේ. කාමච්ඡන්ද නිරෝධ මාර්ගය දැනගන්න. මාර්ගය දැනගෙන ගමනය කරන සංගාවය. එන කාමච්ඡන්දයෙන් අත්හැරෙන කාමච්ඡන්දයේ අතරේ භාවනාව මොකද? මේ මේ දේවල් කාමවස්තු. මාලා කියන්නේ කාමවස්තු වල ගෝචර කරගන්න කාමවස්තු ගෝචර කරගන්න යටකන් ඉවර නැති ශරීරකින් ඉන්ද්‍රිය පහ. දැන් මම දැන් ගන්න ඕනේ මගේ ඉන්ද්‍රිය පහ සමර කරගන්න. ඒවතොදී එහෙනම් ඒක ප්‍රායෝගික ක්‍රියාවලියක් මිසක් එකෙන් දෙනාගේ භාවනාවක්. මගේ දෛනික ජීවිතේම හැරගසගෙන ඉන්නේ කාමයන් පස්සේ තොර ගන්න උදාය. මම භාවනා කරද්ද මෙච්චර කල් අභාගිය වැඩ පිළිලා අතහැරලා ඉඳන් සංවර වෙන්නේ. අන්න භාවනාව. මෙන්න මේකට කියනවා කාමාචාදයේ නිරෝධ කරන භාවනාව. අනික තමයි ඉදාපාදේ. අපි පුරුදු වෙලා වෙන මොකද ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන, පරිගැනීම, අන්ගේ අදවල හිමි, මන්ද පාච්ච කිරීම ඕවා තමයි පුරුදු වෙන සන්තෝෂ වේවිදී. ඕවා තමයි ආශා කරගන්නේ. දැනෙනවා දැනෙනවා ගහ ගන්නවා දැන ගන්නවා හේවරක් නැහැ හම් වෙනවා හරි ආසවලයි ඉතින් හැම ලෝක වැඩ කරනවා කියලා ඒක එකපාර බැන්නම දපා ගොඩයි දිනනවා නම් වැඩි හදිය හිත සම්පූර්ණයි මම ජය කර අලු කනාලේ එනු ගහින බල්ලා වගේ යන කියලා කියලා මහා දෙක හම්බුනා වගේ ඉතින් උදේ එනිකට වැරිනොත් එහෙම දැවෙනවා තේනවා මොකක් මරනවා කොයි ජීවිතේ මොකක් දෙනවද වෙන්නේ ඉතින් දැන් කලි ගන්න අල්ලපින් ඒ නොයේ කියන දෙයයි ඉන්නවා මෙන්න යාපාදක මේ ගමනේ සතර බුදු කෙනා භාවනා කරන දීලා නාවනාවක් ඇහැ කන් දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහ යොමු කරලා. ඔය ගැටීම හේතු වෙනවා යොමු කර කර අරමුණු කර කර අරගෙන. ඒ පස්සේ ගැටි ගැටි යන යම් වැල්පිලක් තියෙනවද? ඔන්න ඔය ආහාරය තමයි ව්‍යාපාද චිත්තේ ආහාරය. ව්‍යාපාදේ දූඩ විඥානය. ඒ විඥානය මලගෙන ගින්නේ මොකද්ද? ඒවා දෙනකම්. අනුන්ගේ ඇදලා රොයනවා පරි විඥානය යොද කරගන්න බෑ. අනුන්ට දැනගෙන ඉන්නකම මට මේ විඥානය නිරෝධ කරගන්න බෑ. අනුන්ට නිඳා කරනකම් අපහාස කරනකම් කර කර ඉන්නකම මේ විඥානය නිරෝධ වෙන්නේ නැහැ කියලා ධර්මානුකූල යථාර්ථය දැනගන්න. මේ විඥානයේ ආහාරය, දුක විඥානයේ ආහාරය. ඒ ආහාර දෙන ආකාර දෝෂ විඥානය වෙයිනවා. දෝෂ විඥානය නිරෝධ කරගත්තොත් සාන්තයි ප්‍රණීතයි. අන්න භාවනා කරදිනවා. එන එකක ගැනීමට මොකද ගන්න ඕනේ? මම කොච්චර ආහාර කාදී වුණා. දෝෂීමේ යුක්ත. වයින් තරම් දක්වා ගහවන ගහබාවේ ඉන්නේ කරනවා ඉන්නේ කරනවා ඉඳා පාදන ඉඳා පහ කරපාවේ. මං ඒකකව ගහන් ගන්න නැතුව ඒවට ගැටෙන්නේ නැතුව ඒ බඳු අදහස් මතු කරන්නේ නැතුව ඒ බඳු දේවල් හොයන්න ඉස්සරහට යොමු කරන්නේ නැතුව සංවර වෙනවා කියලා ආයෝගික ක්‍රියාවලියකට මම අවදි වෙනවා. එළමද වෙන්නේ දෝෂ විඥානයේ ආහාර නැහැ. ආහාරෙන් රෝධයෙන් විඥාන රෝධ වෙයි. මෙන්න කරන්නේ. දූතේ විඥානයේ ආහාර නැති කළොත් අන්න එකෙන් ආහාර නිරෝධ වෙනවා. දූතේ විඥානයේ ආහාර නිරෝධ කරුවොත් විඥාන රෝධා නාම රූප නිරෝධ. දූතේ විඥානයේ බහැරන්නේ දූතේ නාම රූප. දූතේ විඥානයේ නිරෝධ වුණොත් දූතේ නාම රූප නිරෝධයි. එහෙනම් අපි මොකද කරගන්නේ ප්‍රශ්නේ තිබුණේ? මේ දූතේ විඥානය නිසා දෝෂේ නාම රූපයේ වදනුනේ. එන අධ්‍යයන වැඩ කරන්නේ. වදදින දෝෂේ නාම රූප අපේ හිතේ බැහැගත්තේ හිතේ බැහැගත්ත කිව්වා බෑ. හිතේ නම් වහි නෑ. කබස් මෙවිද මේක චිත්තයෙන් ඉන්නේ වහි නෑ. ආගන්තුක උපක්‍රියස වලින් කාට ගැනිතේ විඥානයයි මේ වහි. එහෙනම් නේද කාර්යයන් මේ. දෝෂේ රහට හිතවිලි ක්‍රියාවදන් නැතු කිරීම නිසා. ඒකේ තමයි ඉතිරි හැද. එහෙනම් ඒව ආහාර කරගෙනයි දෝෂේ විඥානය වැඩි වෙන්නේ. දෝෂේ විඥානය නිරෝධ කරගන්න නම් ඒකට ආහාරය වන් ඊර්ෂ්‍යා කෝධ වෛරවාන පරිගණීම් ආදී ඇති කරමු. හිතවිලි ක්‍රියාවරන් ඉවසීමේ යුක්තව දෛතිය යුක්තව උසාහින් තෝරන්නේ ඔයකම මග්ගෙන කරා. මේ ප්‍රායෝගික ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය කරන්නේ නම් මොකද වෙන්නේ? දූෂේ විඥාණයට ආහාර නිරෝධ වෙනකොට දූෂේ විඥාණය හරි. එහෙනම් විඥාන නිරෝධ නම් නාම රූප නිරෝධයි. දූෂේ විඥාණය ග්‍රහගත්ත ඊර්ෂ්‍යා කෝධ වෛරවාන සිටිවිලි නම් බහැරම දෙනක් නෑ. අන්න ඉමහත් වෙනවා. මෙන්න මේක කරගත්තොත් කාමච්ඡන්ද නිරෝධේ, දාපාද නිරෝධේ සිදු කරගන්න. ඔන්න ඉතින් නිරෝධ කරගත්තොත් ඔන්න භාවනා වෙනවා. කායේ කායන පසිරති ආකාදී සම්පතන සතිනා විනීයෝගේ අභිජාගමන සංකේත කොන් සිද්ධ වෙනවා. ඇලීමයි ගැටීමයි දෙක. කායික මුල් ක්‍රියාවලිය තුන දැන් නැහැ නා. ඒකට අවශ්‍ය අදාළ පරිසරය ඇදෙන්නේ නැත්නම්. එකින් දහස් වුණා. වින්දනයන් ගැනීමේදී වින්දනයන්ගේ ඇලීමට ගැටීමට හේතු වෙන ඒවා වින්දනය සඳහා ගන්න නැත්නම් අපේ මාස පතු වෙනවා. වේදනානුපස්සනාවෙන් යුද්ධ සතිපට්ඨානිය වැඩි. එහෙම පහළ වෙන්නේ නැත්නම් අපිට පතු වුණා. දුසෙහි ආගෙහි පහළ වෙන්නේ නැත්නම් අපිට පතු වුණා. චිත්තානුපස්සනාව වැඩි. ඒවත් පාප ධර්මයේ වැහැගන්න එකත් අපිට පතු වුණා නම් ධම්මානුපස්සනාව වෙනවා සතිපට්ඨානිය වැඩි. එහෙනම් දැන් කවුද කලවන්නේ? දැන් අපි එකෙන් කරන්න කියන්නේ. අද උදාහරණයක් දේශනා කරුට ඒක ලංකාවක් එකෙන් කරන්න කියන්නේ. ඒ දෙක කරගත්තා අපි යනවා ඇලෙන්තරි විච්ඡේ ගැටෙන විච්ඡේ හේතුව දැන් නැත්නම්. මට විච්ඡේ කාල වලදුන හේතුව දෙකම නැහැ. එහෙනම් දැන් මගේ මාතේ බැරි මට ඕනේ අවධානය යොමු කරන්න. යමක් අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අනත් වශයෙන් බලන් ගියා. ලෝකේ ආදීනව වශයෙන් නිවන ආනිසංස වශයෙන් බලන්න ඉඳදී බහන. ලක්ෂණ අවධානය යොමු කරලා කියනවා ලෝකේ ආදීනව මනසේ පේන්න පටන් ගන්නවා. ඒක පිට බාහිර කාමචන්ද ව්‍යාපාර දෙක නැන්න. දැන් බොහොම පහසු වෙනකොට දැන් කියන විදිය හදගන්නෙත් නැහැ උදතු කුච්චියක් නැහැ විදිකිච්චාවුත් නැහැ දෙක නැහැ. නිවනම දුරුණාම ලෝකේ ආදීනව ආත්මය හැටියට මනසේ පේනවා. අතරීමේ නොවැළමි විදීමේ ආනිසංස සාන්පාරණයයි කියන එවන හාන්ත ප්‍රේණිලා කියලා මනාවේ පිළිදෙනවා. මෙන්න මේකට ගියහම සමාධිය ප්‍රඥාව වැඩෙනවා ඒක. ඕක අහකලා හිතේ තැන් කරන්න හිතේ තැන් කරන්න කිකේ දකලා නැගිලා කෙරලක් නැහැ කාලේ ඉඳලා. ඉතින් කරන්න. කොහොමද ගන්න හරි දේශනා කරපු හේතුවේ බලන්න. හේතුවෝදී බලන්න ඕනේ. හේතුව දැකලක් නැහැ, හේතුවේ බලය දැකලක් නැහැ, හේතු නිරෝධය දැකලක් නැහැ, හේතු නිරෝධය බලන්න ඕනේ දැකලා. කොහොමද අයිති කරගන්නේ? සුද වේ. කොහේ හරි ඒ ප්‍රායෝගික වැඩ පිළිවෙල වැට කරන බලන්න. උදේ ඉඳන් හැරෙන්න කොහට හරිලා උදේ ඉඳන් හැරෙන්න කන්දේ. පිටිච්ඡා කරන්නේ කියන සම්පූර්ණ. හේතුම් පටිච්ච සම්පූර්ණං හේතු බඳා නිරුද්ධති. කොහේද? කො හේතු දලා ඉතින් පළවෙනි එක දැක්කද? හේතු වගේ දැක්කද? හේතු බඳි නිරෝධ කළාද? මොකද ඒක භාවනා කරනවා ගන්න. භාවනාව ආරම්භ කරනකොට ඇලීමට ගැටීමට හේතු වෙන්නේ. කිරීමේ ක්‍රියාවතන් මනසේ නැගෙයි. දෛනික ජීවිතයේ මෝරෙන් දෙන සිදුවීම් වලදී මනසේ හියේ ඉඳලා ඔනෝවිදික අයිකරන්න යම් කෙනෙකුට පුළුවන් නම් ඒක ඔරු කරනවා වගේ වැඩක්. හරි අමාරු. අමාරු කියන උඩු ගන්න. මොලේ කියන බලිට අමාරු. පළේ මොලේ උනා පස්සේ අමාරු. උඩු ගිය වාල්ගේ අකුමයි වේදනාවයි තරවයි ඔකම තියෙනවා. උඩු කැපෙනකොට අමාරු. පොදේට පටන් ගන්නට පස්සේ ක්‍රමක් වෙමින් තරවල ඕජස ඔක්කොම අපර වෙනවා. උඩු උනාට පස්සේ තරවක් නැහැ ඕජසක් නැහැ සම්පූර්ණ දුරයි. මෙන්න මේ ඔළුවේ දුවාලයාකාරය තමයි ඇලීමට ගැරීමට මුල් වෙලා තියෙන හිත. විඤ්ඤාණ භාගය. භාවනා කරනවා කියන්නේ මොකද්ද? ඔන්න ඇලීමට ගැටීමට හේතුලත් මේ විඥානයේ ඔඩුව කපන්න ඕනේ. ඒ ඔඩුව කපා ගන්න නම් තුවාලේ වැඩි වෙන දෙන විවිධ ඇති වෙන කියන වැට්වාගේ තියෙන ඇලීමට ගැටීමට හේතුන හිතීමක් ගාවන් දැරලා. ඒක ජන්මික ජීවිතයේදී මනසේ තේරුම් අරගෙන මනසේ ජීවිතේ. අනේ කන්තන වැඩි පිළිවෙල භාවනාවේ මූලික වැඩ පිළිවෙල. ඔය ටික කරගන්න පුළුවන් කෙනාට භාවනා කරලා ඉඳන් ඥාන මාර්ග බල පූර්ණ වෙනවා. ඔය ටික හොරගන්න බැරි කෙනා උදේ හැරෙන එක දවසේ පැය 10 ඉඳගෙන හිටියා. යන්න බැරි ඉන්නවා. අන අසවුර දෙහවන්න කියන එක ඒක. අජාමීය රාගයේ වලව අසමුද්ද රාගයේ නවලව කියනකොට. ඉතින් අද කොච්චර ජීවත් කරුණාකරන මොකද බලන්න. භාවනා කරලා කරලා කොහොම හරි උඩු ගියා වගේ වුණා නම් මහරජකම හම්බුනාවේ ඔකම මෙතන කියන දේ මට හරි ගියා. මට දැන් වෙලා තියෙන මගේ ලෝකම හරි. එතරම් මානිය මත වෙලා එතරම් අහංකාරකමක් මත වෙලා අල් ගන්න දේ වෙලා. ඉතින් ඕකේ දැනගන්න ඕනේ වැඩි වෙන්නේ කොහොමද අඩු වෙන්නේ කොහොමද? මට ප්‍රථම ඥානෙ තියෙනවා අනිකයාට ප්‍රථම ඥානෙ නැහැ කියලා යම් වික්ෂුවක් කිව්වොත් එහෙම. ඒකේ මතුන. එයින් හැදෙන්න බෑ. මම පාසකුල කියවල කරන්නේ අනිකේ නරන අනිකේ මං ඉතලා විශේෂයි කයි හිතාට පුට්ටේ. ඒ මාන්නේ නිසා අයින් යවලන්න බෑ. මම ඉන්ද්‍රාදී ජීවත් වෙන කෙනෙක් අනිකා ඉගෙන ගන්න වගේ කාලා බිලා ඉන්නේ. මං වාගේ කෙනෙක් නෙමෙයි මං ඉතලා සිල්වන්තයි කියලා කරගත්තොත් එහෙම. ඒ විදිහට යන්නේ කිව්වොත් එහෙම එයින් හැරවලන්න බෑ. නැවතින. ඉවර වින්ද වාස සේනාවෙන් ගිලානටත් එක හතර යන මතොම දෙන්නලා. ඔතෙන් ඉහළ රතවන්තියන්නේ කිව්වොත් එහෙම. අනිකා දෙමළ වාගේ රතවන්තියන්නේවත් නැහැ. අනිකා දෙහැ නැති මට දෙහැ තියෙන කියලා උදාහරණ එයින් ආවිනාට දෙයින් හට යනවා. ද්විතිය ධානයේදී දෙකෙන් මට ද්විතිය ධානයේ තියෙන අනිකාට නැගිලා ගත්තොත් දෙයින් හට යනවා. තෘතිය ධානයේදී කියන අරණි මත්තුරු පිළ. මට තෘතිය ධාන සමාධිය වල අනිකා වේලාට බාලා මේ අදහස් කරගෙන අනිකා පහත් කොත් එතරම් ආගිල බැරෙනවා කියනවා. චතුර්ථ ධානය කියන මට චතුර්ථ ධානය කියන්නේ අනිකා ධාන වලට යන්න පුළුවන් අය මේක තමන්ගේ ධානමදී මත්තුරු. ඒක නවතින අතනින් හට යනවා. ඒක තිමල ආකාසානන්තයෙන් කියන මට ආකාසානන්තයෙන් කියනවා. සමාධිය පුළුවන්. අනිකාය කනවට බාරයි අනිකායට දක නැහැ කියලා. තමා පළවෙනිලා මතුවොත් එහෙම ධ්‍යානවාදීන් මතුනොත් එතන නවතින ඉන්න හැටෙන්ද. විඥානාට සාකින් ඥානයට නිවහනා නසඥානයට කබිල්ලා කියලා. ඔතන ඉහා ගියොත් නිරෝධය සමාධිය කවදාවත් මට නිවහනා නසඥානයට සම්බන්ධ නැහැ අනිකාය කවුද? අනිකර මතවාදී බලය තියෙන මේ ඔයාල හත ගත්තොත් උතින් ඉඳ යන්නේ. ඒ මාන්නේ මත් වෙලා හිටගෙන වගේම නිරෝධ අපතේ යන්නේ ඉරුතිය වුණ කරන්න. එන ආර්ය වලින් පතිට්ටයි ඒ මාර්ගයේ මදේටපත් වෙන්නේ නැහැ. ඒ මානෙටපත් වෙන්නේ නැහැ. නිසා හොඳට පරිස්සම් වෙන්න ඕනේ. ඔය ලැබෙන දැහැන් දැන ඒක කාට කයිවාරු ගන්න කතා කරන්න යන්න එපා. ඉවර නෑනේ මම. මම ආව උද්දාමිනේ කොහේ ඉඳලා. සියලු නාග සේවනානම් දේශ සේවනානම් මොහා සේවනානම් මේක හරි ඉවරයි. හැබැයි එදෙන් දැනගෙන ඉතින් ගියාට පස්සේ මානියක් දෙන්න මතේ ටිකක් ඉතුරු වෙලා නැති නිසා. උන්වහන්සේ කවදාවත් මානිය මතේ කරගෙන නැහැ. මට මේ අයහතලේ දිනවා අනිකයි වරහ කියලා ඒ යති මානසිකත්වය. ඒ පරිදි උදා වෙච්ච උත්තරයන් කවදාවත් සිදු වෙන්නේ නැහැ. ඊට මෙහා ඔය අනිත් අනිත් මාත්මාරු ඉන්නයි යාන මට්ටම වල වෙනන්නේ විශේෂයෙන් මාර්ගඵල මට්ටම දෙන්නේ නැහැ. ඒක ඒ අවස්ථාවේ බොහොම ආකාරයි සබීඩෝ. බුද්ධියට මෙහෙ බැරිලා. ඒ නිසා මතීම නිසා ප්‍රමාද වෙනවා. ඒකට ඉස්සාගෙන ඉන්නවා. ඉතින් එහාට නම් මගේ පමාද සාන. ඔය දුර වෙනවා. යෝකින් ආස් වෙන්න ඕනේ. ආස්ති අපෙන් තේරුම් අරගන්න ඕනේ. කාමචන්දේට හේතු වෙන කරුණු මල්ලක මොනවද තියෙන්නේ? එයි මට කාමචන්දේ ගොඩ නැගුණේ. මම මොනවද මේ කාමචන්දේට ආහාර වශයෙන් දෙන්නේ? ඒ ආහාරය වෙනකමයි ඒ කාමච්ඡන්දය දුරු කරන්න බැහැ. ව්‍යාපාරයේ අරමුණු වෙන කරුණු බලලා මොනවද තියෙන්නේ? ඒ මොකක් නිසාද ගොඩ නැන්නේ? ඒ ගොඩ නැගිට කාරණාවල් පොර විලි පොරතරා ඉන්නවා වගේ යන්නේ සිටි නිසාවල ගොඩ නැගෙන දුරු. මගේ ව්‍යාපාරයෙන් අයින් කරන්න බැහැ. එහෙනම් මට ඕනකම තියෙන්නේ සමාජයක් අගන්න නම් කාමච්ඡන්දය ව්‍යාපාරය දුරු කරගන්න. කාමච්ඡන්දයට හේතුදලා කාමච්ඡන්දය දුරු කරමින් ව්‍යාපාරික අපේ ඉන්නකලා ඒක දුරු කරමින් සංවර වුණු කාමච්ඡන්දයේ ව්‍යාපාරිනම මේ විඤ්ඤාණ දෙකම ආහාර නිකින් ආහාර නිරෝධේ විඤ්ඤාණ නිරෝධේ ඊට පස්සේ අපිට මහන්සි දෙයක් නැහැ ධර්මයේ ධර්මයේ පවත්වන ඉතින් අපිට ගැටීමයි ඇලීමයි කියන එක ඇලීම නිසා යම් සිතිවිල්ල පහළ වුණා නම් ගැටීම නිසා සිතිවිල්ල බලන්න මේක මහා වදයක් ඒක සමාධියේ බාධාවක් ඒ සිතිවිල්ල පහළ වෙන නතර වුණා නම් ඔහුගේ ඊට මානසික වේදලා අවධානය යොමු කළ යමකද ඒ දුර ලස්සන හැදිරෙනවා සත්‍ය වාග්යන්ට සත්‍ය දැකීමට අවධානය යොමු කරන සත්‍ය සත්‍යාකාරී මනස ගෝචර වෙලා එනකොටම සත්‍ය ප්‍රතිපලයේ මේ ලෝක කල්ලාර වටා දෙයක් නැහැ අසා දේවක මොනවා හිතන්න මොනවා කියන මොනවා කරන්නේ මොන හරයක්. මතිවැ ගියා ඉලි ගහලා ඒවැ බැඳලා හැදෙන. කිසිම වැඩක් නෑ. නිදහස් වෙන්නේ කොච්චර සාතද මේ. ඔන්න අවබෝධය වෙලා ඉතින් සමාධිය දෙපිට. ප්‍රඥාව වැඩේ. ඔය මාර්ගය ඇරෙන්න කව මාර්ගය කවුරු කිව්වද? භාවනාව කරන මාර්ගයක් හුවේ නෑ ධ්‍යාන වෙලින් ඉන්නේ. මේ ඔයක තේරුම් ගන්න ඕනේ මේ වැඩ කරනකොට. අනික කොපමණ තියෙන ඔය එකමුද? ඒක නේ කියන්නේ ඒක අනික ප්‍රාතු කොටක්. කාමච්ඡන්ද ව්‍යාපාදයක නිසා තමයි කර්මයේ ඉතිරි බහම ඇති වෙන්නේ. ඒ කොහොමද ගහම ගැන හිතන්නේ? අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මේ ලෝකේ අසාරයිලා හිතනකොට. සාරයි සාරයි කියන එක පැත්තකින් බදාගෙන ඒකේ හරපන ගම කොහොමද අසාරයිලා හිතන්නේ? ඊට වැඩි අපේ මන. ඇත්තට හිත මිදන්නේ කොහොමද? ඒතර ඇති වෙනවා. කොතර යන්නේ හදුවා හිත කිලින පටන් ගන්නවා. අන්න කියන විදියට වැටෙනවා. ඒවල නොසන්සුන් බවට පත් වෙනවා. සංසුන් කරගන්න බැහැ ඒකවල. ඉසක ඇති වෙනවා. ඒක නැති. මම අරවලි බුද්ධිලේ. මොනවද වෙලා තියෙන්නේ? මගේ වරදක්වත් වෙලා නැහැ. කොහොමද වරද හොයාගන්න බැරුව? තමන් සැක කර කර කුඹි සතිය හරි ඉන්නවා. ඒ ඔක්කොම ඉන්නේ මොකද? ඒක වැඩි දින ප්‍රධාන කාමච්ඡන්ද ව්‍යාපාදයේ දුක නැති නිසා. මේ සතිපට්ඨානයේ දුක කරන්න දෙන්නේ මොකද? ඔය දෙකයි මේ පෙන්නේ. කාය කායන පසීරති ආසපි සම්පදානෝ සතිමා විනේ යෝගේ අපි තදෝමන. ඇලින් ඇලින් දෙක නැති කරන්නේ. ඇලින් ගැටි දෙක නැති කරගත්තා මුලාව නැති වෙනවා මුලින් කරන දයන්නේ රාබෝඩි බ්ලාන කියන. මුලාව කියන්නේ ඇති වෙන්නේ ඒක. ඉතින් මේ භාවනාවේ මෛත්‍රී භාවනාවේ කර්ම විදර්ශනාවට වෙන්නේ. දැන් මෛත්‍රී භාවනාව කියන ආර්ය මෛත්‍රී භාවනාව සම්පූර්ණයෙන්ම තියෙන සමා නිවන කියන්නේ මොකද තේරුම් අරගෙන ලෝකේ ආත කියලා තේරුම් අරගෙන. නාතත්තේ නිවන කියලා තේරුම් ගන්නට පස්සේ. මට සියලු ලෝක සත්‍යයන් එකක් ලෝක අනාතමයි. නාතත්තේ නිවන වෙන එක දැකලා පස්සේ. ඒ දැක පුද්ගලයන් ඉද දකින්න අනාත ලෝකයේ මිදෙනවා නාතත්තේ රැමිනින්න ඕන මව් ලෝක සත්‍යය කියලා. සොයින් යට ලෝකේ මොන සම්පත ලැබුවා. නාතත්තයක් නැහැ කියලා දැකාට පස්සේ. ඔය දකින්න එකම නාතත්තේ නිවන බව දන්නවා. ලෝක සත්‍යයට තව එකක් පතන් තියෙනවා. අනිත් සියලුම වනිසේ දෙන වයින් ඇරි මෙතෙන්ට පස්සේ. අන්තිම අවසාන පරමත්ත ඉවන. ආයු වන්න සබබන් නුවණ මේ සියල්ලම ඕන වෙන්නේ. අසේ පොදුපතේ. ඒක වැදෙමින් ඉව හැලපන්න නෙමෙයි. ඒව ආරාධනගෙන මේ යථාභූතිය ගුණේ ලෝකස්ය නිවන අවබෝධ කරගන්න ඉත්වා කියන පරමාර්ථය හිතට ආවට පස්සේ තමයි ලෝකස්යට නිවන හොල් කරන ආර්ය මෛත්‍රිය වදන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මෙතෙන්දී අපි දැනෙන්නේ නැත ලෝකේ ආධිනව බලන ගාන. ලෝක අනාතනික ආයි ලෝක සත්‍යයන් අනාතනින් මිදෙන්න කියලා මම පරන්නේ. නිවන ආපත්‍ය නිසා නිවන නාසය ඉවෙන්ට් පත් වේවා කියලා පරන්නේ. එහෙනම් මොකදා සීකන මොකදා පාසා ලෝකේ පිළිබඳ අනාරත්‍යයි. නිවන පිළිබඳ ආසත්තක් සිහි වෙනකොට බුදුරන් වහන්සේ දේශනාවට වාර්ය මාර්ගයේ උතරම නිපීම. යමක් අත්හැරිය නම් ඒකේ ආදීනව බලන්න. යමක් අරගෙන අපිට නම් ඒකේ අනිසාර බලන්න. මම අතේ ඉන්න මම කරහැරිය යුතුයි. ලෝකයේ ආදීනව වශයෙන් දැක දැක අත්හැරිය යුතුයි. නිවන ආනිසාර වශයෙන් බල බල හත් වේ. එන ආර්ය මාර්ගය. ඔය තමයි කියන්නේ වෙන හැම දෙයක් ආර්ය මාර්ගය. ඔය කියන්නේ අකර ආර්ය මාර්ගයක් කනවනවා නම් හිතුවා. ඒ ආරිතට ආරි ධර්මයේ තේරුම් ගන්න කියන තමයි පුළුවන් වෙන්නේ අනිමේ ලෝක සත්‍යොත් ලෝකේ හරි වටිනා දෙයක් කියලා අල්ලගෙන මේ ලෝකේ වැඩ විදහ ගවන්නේ. ලෝකේ මාතවාදී ඉංග්‍රීසි කරහයි ලෝකෙම කපිනවා නේද? මොන ගාවුද? අනේ ලෝක සත්‍යන්නේ කවදාද මේ සත්‍ය අවබෝධය වෙන ලෝකයේ ආදීනව වැටේවා. මේ නිවන සාන්තයි ප්‍රණීතයි තමයි වැටේවා. වැටේ ලෝක සේන වෙන සත්‍යය. පතලා මෙකෙම දේවා. මෙන්න නිරුකී. මේ ලෝක මහා රෝගය. මේක ආදීනව දකින්න රෝගයක් වාගේ. නිවන මා නිරෝගී. නිවන රෝගීන් තරයි. එහෙනම් රෝගීන් තරව නිවන පත් දාන්න කවදා ලෝකයට සතුටක් නැහැ. මෙන්න නිරෝගී වේක. ලෝකයේ දුකමයි. නිවන සාන්තයි ප්‍රණීත සුවයි. දැන් දුකේ කවදාවත් සුවක් හොයන්න බෑ. ඒ නිසා මේ ලෝකේ දුක කියලා ලෝක හතයට අපේවා. නිවසුවයි කියලා කියලා ඒ සුවයටපත් වේවා. සුවපත් වේවා. එයා මේ ලෝකේ පතනකින් බැලුවත් පංචස්කන්ධ සංඛ්‍යාත දුකේ නිදහස වීමක්. පංචස්කන්ධය යටහැරෙද්ද ඒ වෙනේ පරිතර ඵලයයි. ලෝක හත්ය කල්පයි පංචස්කන්ධ දුක්ඛ ස්කන්ධ අත්හැරලා සම්ලෝකනේ පාටි නිදහස දුකේ නිදහස. ඔන්න ඒක මේ නිවන කයට වේ. දැන් ඔය ආර්යයිත් කියලා ආර්ය කර්මසානි නැද්ද? විදර්ශනාව නේද? ලෝකේ ආදීනවල කියනවා නම් නිවනේ ආසලා කියනවා මේකයි විදර්ශනාව. ඉතින් ඕකෙදි ගිරවන්නකොට සමහරු ඒක මගේ වෙනවා. ලෝකේ ආදීනවල විදිනවා. අතුරු කරන අය කාය කර්ම වටි කර්ම මල් කර්ම වටි ලෝකයේ ආදීනව දැක ගැනීම නිවන ඥානසංස දැක ගැනීම ධම්සේද ඊට අනුකූල වන්නා උදී කියා දෙනවා ඊට අනුකූල හසුරුවන යාම තමයි උදව් උපකාරය කරන බං කරනවා වදනේ හෝ ක්‍රියාවෙන් හෝ සිතිවිල්ලෙන් ඔය විදිහට මේ කාය කර්ම මෛත්‍රී සාරද කාය කර්ම වචන කර්ම මනෝකර්ම පබ්බවි ඔය ගන්නවා දෙනවා එයාට කෙරෙන්නේ ලෝකෙන් අහකලා වෙන ක්‍රමයක් නැහැ නිවිලා ඉන්නවා දැන් මේ නිමෙට ආවි ප්‍රශ්න අහලා නම් ජ්‍යොතිෂය පිළිබඳ ආදී මේ ලෞකික දේවල් පිළිබඳව මනසේ නුවණට ගොචර වෙන අවස්ථාවක් මේ භාවනාව කරනකොට මේ ධර්මය ආදී මේ සුකරනකොට ඊට පටන් ගන්නවා කියන්නේ ඒකින් ලෝකයට යහපත කරන්න හිතනවා කියන නරක නැහැ. ලෝකෝත්තර යහපත ලෝකෝත්තර වශයෙන් කරනවා ලෞකික යහපත ලෞකික වශයෙන් කරනවා. මේ කියන්නේ කිසිම අඩුපාඩුවක් නැහැ. ලෞකික අභිවෘද්ධිය ලබා දෙන එක හොඳයි. ලෝකෝත්තර අභිවෘද්ධිය මඟ පාදින එක හොඳයි. ලෞකික අභිවෘද්ධිය හැම වෙලේම ලෝකෝත්තර පැත්තට පරිසරය කරන්න පුතු කරන්න ඕනේ. ආයුධ වර්ණයේ හැපේ බල බලි නුවය කියන මේක ලැබුණා. මේකෙම පුද්ගලයාට ඕනක් පුළුවන් ඥාසිය වැඩ කරගන්න. ඕනනම් ඒකේ පෙකලකල ඉඳලා මල්ලගා ඒ පාරාර්මයක් කියවිලියහම හිතති ආචාර්ය සතරේ කරන්න පුළුවන්. නැව ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජනගෙන ලෝකේ අනාථ බව නිවන අසාතේ දී කරලා ඉතින් යථාභෝධිය පුණ්‍යගෙන නිවන අවබෝධ කරගන්න පුළුවන්. දැන් මේකේ වටිනේ මොකක්ද? ආයු වර්ණ නැවලා නුවණ කියන එක අත්‍යවශ්‍ය පරිසරය. ඒ පරිසරේ නැති වෙන නිවන අවබෝධ කරගන්න ක්‍රමයක් නැහැ. ඉතින් මේ පරිසරය අවශ්‍ය නිසා ලෝක සත්‍යයට මේ පරිසරය මම පණවන්නේ දෙන්නේ ඒකට උදව් කරන්නේ මොකද? ඒ පරිසරයේ ඉඳගෙන අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ ආදීනව බලන්න පුරුදු වෙලා. ඒ පරිසරයේ ඉඳගෙන නිවන සාන්ත ප්‍රණිතයි කියලා දැනගන්න පුරුදු වෙනවා. මෙන්න මේකට අවශ්‍ය උපදේශය ළඟට තිබ්බ. වෙන අපිට පරමාර්ථය කැප සම්පත වලින් නැහැ. කැප සම්පත එපා කියන බුදු දහමක් නෙමෙයි. කැප සම්පත විදේ තරකේ වැඩි වැඩි ඉන්නේ බුදු දහමක් නෙමෙයි. ඒකෙන් අපිට අවශ්‍ය ප්‍රයෝජන ගන්න ඕනේ. ඒකයි තේරුම් ගන්න. ආයෙ නැත්නම් වර්ණේ නැත්නම් කැපේ නැත්නම් බලේ නැත්නම් නුව නැත්නම් යාර ආයෙ මාගේ වළඳ බෑ. ආයෙ මාගේ වළඳ එපා කියනවා. මේ දන් සුමනාවේ දන් දී යුතුනේ පින්කල යුතුනේ දෙවිවන්ටත් මිනිසුන්ටත් ශ්‍රමණ වූවන්ටත් ශ්‍රවණ නිවන අවබෝධයෙන් තුළු පියෝපහාරයි. සුමනාවනි දන් දී යුතු මේ පී කල යුතුයි. සුමනා සූත්‍රයේ විවිධ අංකරණිකායේ ලස්සන බුදුරණන් විග්‍රහ කරනවා ඉතින්. එපාසි වෙන ඒවා ගන්න. මා වික්‍රේ පුඤ්ඤානම් බාහිත මනි පිළිද දෙවෙන්නේ පසු කසේ රම්බිකේ වැඩි වදනා පුඤ්ඤාන. මනි පිළිද දෙන්නේ මේ සුගතසිතත් කියන තව වශයෙන් අපිට කියන්නේ. හැබැයි පිළිද වැත්ත ගන්න පුළුවන්. නැලිපිය වෙන මිනිමල් ආවිද කරන්න පුළුවන්. ඒගොල්ලෝ කරන්නේ ඉස්සරලු වාන දැන් ප්‍රකාශ කරගන්න පුළුවන්. ඒක ඇලිපිහේ වද නෙමෙයි පාවිච්චි කරන කෙනාගේ ඇලිපිලි. ඒ වගේ ආයුර්වාණ සකවල් ප්‍රඥා වන්න බුක්ති ඉඳගෙන මේ සංකාරේ පින් කෙරෙහිට සතුටු වෙන්න ගන්න පුළුවන්. මෙන්න ඒව ආදාර කරගෙන අනුන්ටින් පරිගන්න අනුගෙන් අන්ට ගලහඳ අන්ට නිදාපාත ගන්න ගලවීමක් කරන්න ගන්න පුළුවන්. මේ දෙකම අතල්ලා වුණා ආර්ය මාර්ගයේ පූර්ණ කරගෙන නැඹු වෙලා හිටන් ලෝකේ අනාසත්‍යයක් නිවෙන අනාසත්‍යයක් තේරුම් අරගෙන. නිවන් දකින්න ගන්නත් පුළුවන්. එහෙනම් ඔකෙන් අපි බෞද්ධයන් වශයෙන් මොකද ගන්න ඔයගෙන් නිවන් දැකීමට ආදාර කර ගැනීමක් නැද්ද? ඒක ගන්න කියලා ප්‍රයෝජනෙ එකක් තියාවක්. ඒක පිණිපා කිව්වේ නෑ. පිණි වැය ගන්න දැනගන්න ඕන. ඒකයි කාරණේ. පින් කියනවා ලෞකිකයි. හැබැයි ලෞකිකයි කියලා අයින් කරනවා කියලා උදාහරණ අසිද්ධ කරන්නේ නෑ. යමකින් යමකින් හිත වෙනවද? ඒ ඒ දේ ගත යුතුයි. යමකින් යමකින් පෞසිද වෙනවද? දුෂේ වෙනවද? යකෝසයක් වෙනවද? ඒකත් කරිය යුතුයි. එතරා දේවතාවිය කියනවා යමකින් යමකින් හිත විදේවන ඒ ඉන්නේ නෝ මිදෙනවා. සියල්ලෙන් හිත විදේවන නිවන පූර්ණයි. මේ දේවතාවය කැරිලා කියන බුදුරජාණන් වහන්සේ සංයුත්තනිකායේ දේවතා සංයුත්තේ මනෝ නිවාරණ සූත්‍රය කියන සූත්‍රය මුදල් හැදිරියෝගේ පෙළලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියල්ලෙන් හිත වැළකී යුතුයි. වැඩෙන හිතන වැළක්විය යුතුයි. යමකින් යමකින් පෞසිද වේද? එයින් හිත වැළකී යුතුයි. දැන් බුදු දේශනාවෙන් මේක නතර කරන්නේ. හිතන්නත් එපා කියන්නත් එපා කරන්නත් එපා ඔක්කොම වලා ගන්න. අර දෙවතාව කිව්ව නාව කිව්ද ගියා. ඉතින් ඒක කවුද කිව්වේ? බුදුරණන්ද. බුදුරණන්ද ඔතන මේ ඔක්කොම ආයි කරන් කිව්වේ. යමකී යමකින් හිත වැඩි නැහැ නම් ඒ ටිකයි කරන්නේ. සියල්ල බලන්න යාරිපා. සසර ගමනට හේතු වෙන්නේ අවිද්‍යාවෙන් හටගන්න සංඛාර ගොඩනැගුණු තෙත පටගත ගමන. කුසල මූලයෙන් හටගන්නා යම් සංඛාරයක් ඇද්ද? ඒව මිතේ නම් ධම්මාන සමුදය හෝති කියන කෙවරේ යමිත හතර ගමන ඉදලා දාලා ඒව මේ රස කෙවලස දුක්ඛාර සමුදය හෝති කියන කෙවරේ ඉන්නේ. අවිද්‍යා සත්‍ය සංඛාර කියලා අවිද්‍යා පතිය සංඛාරය පහළ වුණා නම් ඒව මේ රස ඒව මේ රස කෙවලස දුක්ඛාකාන්ත සමුදය හෝති කියන දුක දාලා කෙවර වෙනවා. දුක පහළ කරනවා. රස ගමන ඉදලා. එහෙනම් අපිට ඕනක තියෙන හතර ගමන හේතු කරන්නා වූ දුක්ඛාන්තරාමී ටික ගන්න එක මිලා. ආය මාර්ගේ වැටි කියලා කරගන්නත් ඕනේ. එහෙනම් සියලු හිතවිලි සියලු අතා සියලු වඩා හතර ගමන හේතු වෙනවා නම් බුදුරණාහි කොට කියලා සංසාර ගමනට වැහිලා ඉවරයි. ලෝකයේ සියල්ලන්ට වඩා කතා කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. සියල්ලන්ට වඩා ක්‍රියා කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. සියල්ලන්ට වඩා හිතේ කවුද? බුදුරජාණන් වහන්සේ. එහෙනම් හිතන නිසා කියන නිසා කරන නිසා සකල ගමනක් හැදෙනවා. ඔක්කොම වැඩි සාස්ත්‍රගම නික වෙනවා බුදුරජාණන් වහන්සේ. ලෝකා බුදුරජාණන් වහන්සේ තමා ගැන ලෝකයා ගැන තනන් තප්පමාන සංසාර ගමනේ පටන් ඔබ මෙහෙම හිටියා, මෙහෙම හිටියා, මෙහෙම කලේ, මෙහෙම ගෝත්‍රේ හිටියා, මෙහෙම කුලේ ඉපදිලා හිටියා. ඒක තමයි මත් වෙනවා. මම මේ මේ විදිහට අනන්ත ආරාසක කාර්ය රාශිය දිලා මෙහෙම පෙරපුර ඉරිසියා මෙහෙම කියනවා. ඒකද? බැරි බරම හිලා තියෙන වැඩි බරම සීකලා තියෙන කවුද? බුදුරජාණන් වහන්සේ. එකෙනෙක් එක වචනයක් ගන්න වචන 500 ගණන් කතා කළේ කොහොමද? ලෝකෙ අපිට දන්නවා. නිකලට කොක්කලෙන් මස්ලේටයි බබලෝට ගිහින් පුළුවන් එක. ලෝකෙ අපිට දන්නවා. දේශනා කවුද මේ කොහේ තරකිය කරලා තියෙන්නේ? ලෝකෙ අපිට දන්නවා. නෑ හිරපු නිසා, ලියපු නිසා, කරපු නිසා නිවන් දකලා ඉන්නවා නම් බුදුන් වහන්සේ ඉතිසෙලම් ගන්නවා කියන්නේ. ඒ පඬිතෙන් කියන නෝ. වෙනවා. කොහොමද මේ දෙන්නේ? ධර්මයේ ගැලවිලා කොහොමද? කොහොමද දේශනා ගැලවිලා කොතන තියෙන්නේ? බුදුන් කොතන දේශනා කරන්නේ ඉඳන් දෙපා කියන දෙපා කරන් දෙපා කියන. යම් යම් විකාර නිසා රාගය හට ගන්නවා නම්, ද්වේෂය හට ගන්නවා නම්, මෝහය හට ගන්නවා නම් ඒකේ වලක්. යම් ක්‍රියාවක් රාගිත ද්වේෂයෙන් මොහේතන ඒ ක්‍රියාව වලකා. යම් කතාවක් රාගිත ද්වේෂයෙන් මොහේතන ඒක වලකා. රාගකේ නිබාන ද්වේෂකේ නිබාන මොහකේ නිබාන. රාග ද්වේෂ මොහේ වෙලිව. නැහ සියලු සිතිවිලි රාගයේ හේතු වෙනවා. ද්වේෂයේ මොහේ හේතු වෙනවා. සියලු ක්‍රියා සියලු කතා රාගිත ද්වේෂයෙන් මොහේ හේතු වෙනවා. එනිසා යමකී යමකින් රාග ද්වේෂ මොහට ගන්න ඒක වලකන්න වැරෙන හේ වලකන්න ඉපා. අවිජ්ජාපත්‍ය සංඛාරාණං අක කුසල මූල පත්‍ය සංඛාරාණං දුලා නැතිකම ඉන්නේ වලකා. ආර්යමාර්ගයේ වැඩෙන පටිච්චසමුපාදයක් තියෙනවා ඒක හැංගිලානේ ඒකනේ කිව්වේ. කුසල මුලපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප නාම රූපපත්‍ය සලආතන සලආතනපත්‍ය පස්ස පතපත්‍ය වේදනා වේදනාපත්‍ය කන්නා ඒකනේ. වේදනාපත්‍ය පසාදෝ පසාදපත්‍ය අරිමෝකෝ තණ්හා උපාදාන දෙකෙන් ඉන්නේ. අරිමෝකපත්‍ය භව භවපත්‍ය ආදී මේ එත ජාතිපත්‍ය ආරාම නැහැ ජරමන්නේ පදිනවා. හැබැයි ගන්නේ. ඒව මේ කියන ධම්මාන සමුදය හොයි. මෙන්න මේ ධර්මයේ පහල කරලා දෙනවා. මෙන්න ආගස්තක මගේ පත්තම් උපා. අත්හින්ද කිව්වේ මොකක්ද? අවිද්‍යාවත්ව අශේෂ විරාග නිරෝධ ආලංකාර නිරෝධ. අවිද්‍යාව අශේෂයක් නිරෝධ විරාග නිරෝධයට පත් වෙලා සංඛාර නිරෝධ කරගන්න අවිද්‍යාව විරාග සංඛාර. අවිද්‍යාවත්‍ය සංඛාර අවිද්‍යාව සමවිත. අනිකයි ටිකම කියන්නේ. අවිද්‍යාවත්‍ය සංඛාරය අවිද්‍යාව සමගින්නේ. සංඛාරපත්‍ය විඥාන සංඛාර සමවිත. ඒතර අවිද්‍යාවත්‍ය සංඛාරය සංඛාර වල අවිද්‍යාව විලා තියෙනවා. ඒකට එක දැන් සංඛාර සමග විඥාන දෙනවා. ඒකත් අවිද්‍යාව සමගින් සමවිත. විඥානවත්‍ය නාම රූප විඥාන සමවිත. විඥානපත්‍ය නාම රූපේ විඥාන සමවිත. නාම රූපත්‍ය සලආයතන නාම රූපං සමවිත. නාම රූපත් සමගදී අලායන පත්‍ය පස්සු සලායතන සම්පයුතු පසවත්‍ය වේදනා පස සම්පයුතා වේදනාපත්‍ය තණ්හා වේදනා සම්පයුතා තණ්හාපත්‍ය උපාදාන තණ්හා සම්පයුතා උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරාම අන්න සම්පයුත් යන අවිද්‍යාවත් එක්ක හේතු වෙච්ච සංකාර විඤ්ඤාණ නාම රූප සලායතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන කියන එක හරියනවා ඒක තමයි සංකාර වෙන්නේ උපාදාන නම් ගොනන රෝණ උපාදාන නිරෝධ කරගත්තොත් භව නිරෝධය භව නිරෝධය ජාති නිරෝධය ජාති නිරෝධය ජරා මරණ සෝක පරිදි රූප වල පාස් කොමිරෝධය එහෙනම් අපි අයින් කරන්න ඕනේ මොකද උපාදානය තියෙන අයින් කරගන්න ඕනේ. අන භවනාවක් ආවා මොකක්ද? නේ? අවිද්‍යාව අවිද්‍යාව සම වේදෙන. සංඛාරයක් ඇද නිරෝධ කරගන්න ඕනේ. අවිද්‍යාව අවිද්‍යාව සංඛාර නිරෝධ වෙනවා. මට අද ඕක එකක්. හැමර අවිද්‍යාව සංඛාර නිරෝධ වෙනවා. අවිද්‍යාව විඥාන එක විඥානට අවිද්‍යාව සාගරයි. සංඛාර අවිද්‍යාවත් වෙන සංඛාරාට ගත්තේ ඒ සංඛාරයෙන් ඉහළගන්නේ අවිඥානයක් කරේ ඒක අවිද්‍යාව සාගරයි. අවිද්‍යාසහගත විඥාන නිරෝධ වේවා. අවිද්‍යාසහගත නාම රූප නිරෝධ වේවා. අවිද්‍යාසහගත සලආයතන නිරෝධ වේවා. අවිද්‍යාසහගත ස්පර්ශ නිරෝධ වේවා. මේ හැම දෙයක්ම ගත්තාම බයි ලෝකේ අපරම නම් මේ භාවනාවක් වුණා. හරිද? මේ පිටි භාවනාවයි විපස්සනාවයි දෙකම එකතු වුණා. හැමත අවිද්‍යාසහගත සංඛාර නිරෝධ වේවා. හැමත අවිද්‍යාසහගත විඥාන නිරෝධ වේවා. හැමත අවිද්‍යාසහගත නාම රූප නිරෝධ වේවා. හැමත අවිද්‍යාසහගත සලආයතන නිරෝධ වේවා. හැමත අවිද්‍යාසහගත ස්පර්ශ නිරෝධ වේවා. හැමත අවිද්‍යාසහගත වේදනා නිරෝධ වේවා. හැමත අවිද්‍යාසහගත සංහා නිරෝධ වේවා. හැමත අවිද්‍යාසහගත උපාදාන නිරෝධ වේවා. එන්නේ හරියන්නේ නැහැ මොකද? සම්පිට වෙන දෙයක්. අර අයින් කරන්නේ උපාදානිකා විතරයි. උපාදාන නිරෝධ කරගත්තොත් උපාදාන වල බව නිරෝධ. නා අයමති වාජාති නැත්නම් තුන බව නැවත බලපු නැහැ. මේ බවෙන් දෙක ගන්නවා. පෙර විපාකේ. මේ බව ජාතියේ. ඒක ජාමානේ විපාකේ ප්‍රති එන විපාකේ කරන්න දෙයක් නැහැ. මතු හරි ගන්න ගන්නේ නැහැ. නවනත්ති සම්භව. මේ නැව නැවත හද ගන්න එක බැලුවම සසරම නිරෝධ. උපාදාන ඉඳන් ඉඳ කරගන්න පිටුන. ඉනි මට ලෝක සත්‍යයක්. මට හැමතෙම ඕන විදිහට ඒකල මට අන්තිමට වෙන්නේ. මට හැමදාම අවිද්‍යාව සංකාර නිරෝධ වෙනවා. මට හැමදාම අවිද්‍යාව විඥාන නිරෝධ වෙනවා. මට හැමදාම අවිද්‍යාව නාම රූප නිරෝධ වෙනවා. දැන් මේක දැන් ඉස්සෙල්ලා දැනගෙන අවිද්‍යාවෙන් හරියන්නේ මොනවද? මොනවද අවිද්‍යාවෙන් හරියන්නේ? ලෝභයෙන්, ද්වේෂයෙන්, මොහයෙන් යමක් හටගන්නේ නැහැ. රාගයෙන්, ද්වේෂයෙන්, මොහයෙන් යමක් හටගන්නේ අවිද්‍යාවෙන් හටගත්තා. යම් සිටිවිලා ක්‍රියාවක් කතාවක් රාගයෙන්, ද්වේෂයෙන්, මොහයෙන් හටගත්තා නම් අවිද්‍යාව සංකාරන්නේ ඒවා. යම් කිසි විඥානයක් යම් බලාපොරොත්තුක් පිළියන රාග දේශ මොහ නිසා අනවිද්‍යාසගත විඥාන බව දැනගන්නවා. රාගයේ දේශයෙන් මොහේ යුක්තවන්නා නාම රූප නම් හිත බැහැගන්න. තිතිවි එන්නේ අදහස් එන්නේ ඒවා. අනවිද්‍යාසහගත නාම රූප. රාග දේශ මොහසාරස ආයතන ඇති ඇසකදී වාසේ හසුරන්නේ තුල අනවිද්‍යාසහගත කලායත. ඒවා ස්පර්ශන ලබන්නේ රාග දේශ මොහ ස්පර්ශන ලබන්නේ වේ. ඒ අවිද්‍යාසහගත ස්පර්ශ කියන්නේ ඒවා. ඒ ලබන වින්දනේ අවිද්‍යා රාග දේශ මොහ සහගත නම්. අනවිද්‍යාසහගත විද්‍යා. අපි ඇලෙන්නේ ඒ කියන අවිද්‍යාසහගත තණ්හා. බැඳෙන්නේ රාග දේශ මොහ සහගත ඒ වෙන අවිද්‍යාසහගත උපදා. ඔරින්දවදම ගමු උපදාන නිරෝධව නිරෝධ. ඉතින් ඒක අවිද්‍යාසහගත ලව යන්නේ. මේ අන්තිම බව. මේක ප්‍රබාධිත විට අවිදාය කරගත් භාවයේ යාරියයි විතියි. ඕකනේ කරන්න විදිහට මේ. සම්පවිත් හරියට කළා මහා අන ඉවරයි. එහෙනම් අවිද්‍යාසාරක අතගන්නේ මොනවද කියන එක ගත්තාම රාගින් දීරේ ওই යම් කිසි විලක්‍රියාව කතාවක් කරගනවා නම් අවිද්‍යාසාධාකාරය. අනාගත. දැන් ඒතර ධම්මෝදේ යථා ධම්මෝ යථාතෝ අසහටිපදී ධම්ම. දැන් විපදී කියන එක නැගෙන්නේ. දැන් මේ ධර්මයේ හැටි දැනෙන අර්ථවත් දේම ප්‍රති විපදී. නිකන් නිකන් වාක්‍යයේ විදිහට හම්බ වෙනවා. විදර්ශනා වෙනවා. විදර්ශනා වෙන අදහස එන්න ඕනේ. අදහගෙන අවිද්‍යාහංකර මොනවද කියන එක තියෙනවා. අවිද්‍යාව විඥාන කියන්නේ මොනවද කියලා මොනවද තියෙන්නේ. ඒක නම් හදගිය හැකි මතද හැමතෙම. අවිද්‍යාව සාගත සංකාර නිරෝධ වෙනවා. ඒතර සංකාර වල ආදීන පේන නිරෝධ වෙන අනිසස වේ. නිවන අනිසස වේ. ඔය දෙක උතන තියෙනවනේ. සමාධිය තුන සමාසකත්ත තුන වාදාකමත් ආදී වාදාකමත් ඔක්කොම උතන. ආර්ය සාංගික වාක්‍ය උතන. අමුතේ කියන දෙයක් ආර්ය සාංගික මාගේ එහෙම දෙයක් අවශ්‍ය නැහැ. කර්මස්ථානේ හරි තේරුම් ගත්තා. ඕක නිවන් කෙලවර කරන්න පුළුවන්. ඥාන මාර්ගපද එකම තියෙනවා. ඕ ආයෙත් වෙනේම කරලා හරියන්නේ නැහැ. ඥානම්පිට ලබන්නා මාර්ගය වෙනා ඥාන විපරිත ආර්ය මාර්ගය අපිට තියෙන්නේ. ආර්ය මාර්ගය හැමදේම ඥාන සම්ප්‍රිත. ප්‍රඥා ගෝචරයි. කියන වචනේ මොකද මෙහෙම කියන්නේ මොකද්ද කියලා අර්ථය කියලා දැනගෙන ඉන්න ඕනේ. සම්මුජ යරාඩම්ම යථාර්ථෝ කිව්වේ. තරහ ප්‍රතිපදී තමයි ඊට පස්සේ පිළිපදින්න පුළුවන්. ඒක මේ නෝගෙන දිනමනම පිළිපදින්න ගියා හරියන්නේ අයියා කිව්වට න්යා කිව්වට අපි හාමුදුරුවෝ කිව්වට වෙන අපේ ගුරුවරයා කිව්වට මන්නේ ගති. බුදුහාමුදුරුවෝ මේ දේශනා කරලා තිබුණා ත්‍රිපිටකයේ මෙහෙම තියෙන එකයි මං ගත්තේ කිව්වට හරියන්නේ නැහැ වැටෙන්නේ නැහැ. වටහා ගන්න ඕනේ ඉතින්. ඉතින් මම කර්මස්ථානිය ගොඩනගා ගන්න පුළුවන්. නෑ මෙහෙමයි. තමන් විසින් යම් කෙනෙකුට පිනක් දහමක් කරගත්ත එකේ පින් අනුමෝදන් කිරීම පින්පේ දෙවියෝ හිදීම ඒක සුතුමයිත්‍රි සහගත ගුණයක්. ඒක බොහොම වැදගත්. අනාථලා ඉන්න ලෝකයාට අනාථයාට පිළිසරණක් වෙන්නේ කොච්චර වැදගත්ද? ලෝකයාට ගන්න බැරි දේ ජල්ලි හැම කරගත්ත හැටි. කෝටිපති වෙන්න පුළුවන්. සම්පත් ගන්න පුළුවන්. හැබැයි මේ ධර්මාභෝධය ලබා ගන්නවා කියන ගන්න නෑ. ඒකනේ ලෝකයාට දෙන්නේ කෙනෙක් නැති. සම්බන්ධ කරන්න කෙනෙක් නැති උපරිසරෙ වෙන්නේ. අපිට ආධාර දෙන්න පුළුවන් ඕවිසි ගොඩනගා ගන්න ඕන. අපිට පුළුවන් ආධාරයක් ගන්න විතරයි. ඒ මොකද කරන්නේ කොච්චර හොඳද? ඒයි අපි අප්‍රමාණ සංසාරයේ ඉච්ච ණය කරින්න ණය ගන්න අපිට යන්න පුළුවන්. හතිය රේටයි හෙත් වයිරින් නොදී. මෙතා සාගර කාර්යක්‍රමයන් තුලින් වයින්නේ. ඉතින් අපි අන්ත සංසාරේ පරණ ණය වෙලා එකකින් ආපහු හොදෙර. අරගෙන ඉන්නා මේක දෙන්නා මම මෙතන දිහා කියලා ගත්තේ හොදෙර. දීලා දින්නේ. නෑ ණයකාර වෙලා ඉන්නේ. ජනයිකායි මම අරු මෙතර දෙනවා කියලා අච්චර දෙනවා කවදා හරි මම ඔකෙන් ගන්නවා සංසාරේ හරි මම කවදා හරි මම ඔකෙන් පරි ගන්නවා මලුන්නේ නැහැ කිකේ ඒක මලයා කාමර කියලා විපස්සින්නේ අපිට මරේ නැහැ ජාවිතේ නැහැ දැන් කියන මෙතර යකෝ වෙලා මෙතර වෙලේට මම කරදර කරනවා මෙතර තීලවන්ත වෙනවා කියනවා ඇයි කරදර අපි අහනවා අපි යන්නේ පැත්ත යන්නේ ඔබේ ඉතින් අපි ඔතින් දැක ගන්න ඕනේ අප්‍රමාණ සංසාරයේ පරන් අපි ආපු මේ හොඳ ගමන නෙමෙයි ආවේ මහා වංචනික ගමනක් ඇවිල්දී ආත්ම ධාරිත විශේෂ සහුරාගේ කාපු ගමනක් මේ ඇවිල්දී අද මේ රුද්දේලාගේ ධර්මයේ අවබෝධ කරගන්න ධර්මයේ දැකලා පස්සේ මෙයා දැනෙන්නේ මේ අපරාණ සංසාරේ ආයේ මේ සුද්ධවන්ති වෙලා නැහැ එහෙම වුණා මෙතනට එන්නේ නැහැ අපි. ඉතින් දැනගන්න මෙච්චර මෙච්චර නයින් අසාධාරණ කෙනෙක් නිදහස් වෙන්න. ඉතින් අපි කරගත්ත පිනතුන් අප්‍රමාණ පින කරලා ඒ විදිහේ වන්දිගේ වගේ නිදහස් වෙනවා මිසක් වෙන මොකද අපි නිදහස් වෙන්නේ. ඉතින් ඒක ඒකාන්තයෙන් අපි කරේ ඉතින්. එහෙනම් මාර්ගය වරන්ඩ අපි ඉල්ලෙන්නේ. ණයකාරී කියලා හිතන්න නිදහස් වෙන්න බෑ. ණය කියලා නිදහස් වෙන්න ඕන. ඉතින් ඥාන සම්ප්‍රිතව කරුණු දැනගෙන හිටිය බලෝ තමයි ඥාන සම්ප්‍රිත සෝමනස්ස සහගත හිත පහළ වෙන්නේ. ඒ හිත බලවත් වෙන්නේ. ඒකේ ගත්තා කුණ සතිය රෝහත් දරංගෝ දන් කරන පින්පෙද්දවල පිරවනකොට. අපි කියන්නේ නැහැ දඬ හිමිකම තියෙනවා. හිමිකම තියෙන කියලා ගත්තහම ගන්නවද ගන්න පුළුවන්. අපේ හිමිකම තියෙන නිසා. දැන් යම් කිසි වේදේ කියලා ඉඳගෙන කවදා හරි පීඩා කිල්ලාගෙන ඉන්නේ නැහැ දැන් ඒක ළඟට. නෑ හැරේ දිනවා කියන්නේ මට ඒක දිහා මට මෙහෙම වෙලා ඉන්නවා. සරිත් හම්දුනට එක්ලා වේදේ කියලා පෙනිසිලා ආව බේරගන්න. ආව නිදහස් කරගන්න කියලා ඉල්ලීම කළා. මම කොහොමද ඒක කරන්නේ? තාමි ඔබ වහන්සේ මෙරමන නැහැ දැයි. මම ඔබ වහන්සේ පෝෂණය කළා දිනා ඒ කාලේ. ඉතින් ඔබ වහන්සේ දෙන්නේ මට කර්ම කර්ම විපාකේ දියා කියලා දෙන්නේ ඒ පිළිදෙර පේන්නේ. මට දෙනවා ඒක. ඉතින් ඔබ වහන්සේ දෙන්නේ ගන්න මට හේතුවක් තියෙනවා. ඉතින් ඔබ වහන්සේ මා බේරන්න ඔබ වහන්සේ 10 දීලා පණවිලේ. ඒ උනාදී පින්ඩපාත ගෙන් දාගෙන ළඟ යවහන් තල දාන ඇදෙලට අර ගෙන් ගුණා වදාගල ඒත් 13 ඇදෙලට. දැන් 18යි. දැන් කකුහද ඕනකම කාතේ බුදුරණ හන්ති කාලේ දඟට කවු ප්‍රේතවල. තිරකුඩ යුද්ධේ දෙනාගේ අවස්ථාවේ මුල. ඒ අවස්ථාවේ අර බිම්බිසල් මේ අධිමන් පිණී හිටිලා. මහා හයිය ගැහගෙන ඉදිරියට මොකද කියන්නේ විස්තර වෙනතර කියනවා. කාතේ බුදුරණ හන්ති වෙන්න මතු ආවිදී ඔබලා නෑදෑයි. බිම්බිසල් මේ කලකේ කියලා බලනවා. අනේ හදිරා ගිහින් බෙනීද බලලා. ඇයි ඇයි එන කිව්වට අනේ පිසිලා කිරිමාලා පිනිස්ද කියලා. කොරලා දිනාට පිනිස්ද කියලා කිව්වනේ. අසතර සමාදාන දුන්න කෙනාද. එහෙම වෙන්නේ. හිමිකම කියන්න ඕනේ. පින ගන්න. ඒ වගේ අපි අප්‍රමාණ සංසාරේ නායකාරයෝ වෙලා හිටු. ඒ අද අපි දින්ති ගන්න හේතු ආසනවන්දේ. අපි කියනවා. ඒ අපි වෙන දිගුණ අරගෙන අපි ණය 10000 හේතු වර්ග අපි ලබන්න පුළුවන්. ඉතින් අපි නායකයෙක් වෙනා ණය දෙන්න පුළුවන්. ඒත් ණය ගන්න හිමිකමක් තියෙන. අපි දෙන බිල්. මේ ණයකාරින් ගන්න හිමි නිසා අපේ නායකයන්ගේ ඉසහන එකමවාදයේ පස්සේ අප්‍රමාණ ගුණ ඇති ත්‍රිවිධාත්ම නිසා වන්දනාමාන පූජාවත් කරන ගරුව අවස්ථාන තීම නිසා කවියෙක් ඊට වඩා පිනක් ලෝකෙ ඉපදවන්න බෑ. ඒක මේ ආර්ය ශාස්ත්‍රයේ තියෙන කල් ලැබෙන ලෝක වාසනාවක් තමයි. ඒ විනා විදිහේ ශාස්ත්‍රයේ නිසා දන් පිටේවා පින්දි කරන. ඒ විනා අනුමෝදන් කරනකොට අපිට පුළුවන්කම ලැබෙනවා අප්‍රමාණ සංසාරයකට ආයුධ සාධන දෙතර වණි කියලා ඉඳහතේ. අනිලා රටේ ඉඳස් මාගියට වෙනවා. නිදාසේ ආරේ මාගේ පුණ්‍ය කරන්න බස කෙනා මුනුසේ. ඔබ තේරුම් ගන්න බැරි නිසා තමයි අපිට පාසලේ තියෙන්නේ. ඉතින් හැමදේම අපි දකින්න ඕනේ. වරදක් අමා කරන වග වරද හැටියට කමා කරන්න ඕනේ. ඒ වගේ ගුණයක් දැක ගුණිත උපහාර කරන්න ඕනේ. ඒක තමයි සම්පූර්ණ වෙන්නේ. වරද වර හැටියට දැක සමා කරන්න බැයි නම් ඒ තාකල් අපිට වරද මිදෙන්න බෑ. ගුණේ ගුණේ හැටියට දැක උපහාරාත්මකව අතුරු කරන්න බැයි නම් ගුණයටපත් වෙන්න බෑ. ওই දෙක මේකවා. ඒක පරණ කාලේ තමයි මිනිස්සු ගුරු හිත රොටිදවා, වේලාව නවද්දවා, බැරිපේන් උපදවා, අතුරු වැනි කුමරුසුන්වා. ඒක ලිච්ඡේ කාලේ වන්නා දිනලා තිනේ. ඒක නැහැ. ගුරු හිත රොටිදවා. හරියට මේ වෙලාවට ඒක හරියට කරලා දුන්නා. ගුරු හිත කිදුවේ. අනේ ගුණේ උපහාර කරලා තමයි ගුණේ දාගන්න ඉන්නේ. ඒව අද නැහැ. ඒක අද ගුණතුන් හැටියට පේන්නේ ගතිය නැති නිසා. ගුරුවරයා කිව්ව දේ මේ ගොලයා කරන්නේ. අනිවාර්ය බලනකොට ගුරුවරයා කිව්ව දේ අරගෙන ගොලයා විනාශයට පත් වෙනවා. යථාර්ථයෙන් බෑ. මේ දකින්නේ ඔහොම සාදා. නාර ආර්මේ තුලත් බුදුන්වහන්සේ පෙන්වන්නේ අපවස්ථාන කරුකල්පන් ගුරුවරයාට මොනනම් කරත් මායි. සීමා කරන ගුරුවරයා දෙන්නා වූ යම්කිසි ගරුතරුවක් නම් මෙතකින් ගරුතරු කරලා මේ ආයි මාගේ කියලා දුන්න ගුරුවරයා නයි කියනවා ඒකට අරු නෑ. ඒ තරම් ආයි ගුරුවරයා ඉතලා උත්. එහෙම එකක් පෙන්වනවා. ඉතින් ඒ සතුකෙන් දැකිලෝනේ ඒ ටික කැගෙන අපි ගුණේ ගුණය හැටියට දැකලා උපකාර කරන්නේ. වරද වරද හැටියෙන් දැකලා වරදකම කරලා වරදට හොදි කියලා නිදහසේ. ඕක හරියට කරගත්තා වැඩි කල යන ඉස්සෙල්ලා නිදහස ලැබෙනවා. හැබැයි ඕක කරගන්න කැමති නෑ. දැන් මව්පියන් සඳහා වෙට වැරද වරද හැටියෙන් දැක්ක නැත්නම් මොන තරමේ මොනවා කරලා අපි පිළිදෙනකට සාදු කිව්වද? ඕක වෙන්නේ නෑ. හැබැයි වරද වරද හැටියෙන් දැකනවා. අපි හැමෝම දැකලා තියෙන්නේ. මව්ගුණ උණ හැටියෙන් දැකලා තියෙන්නේ. පියගුණ උණ හැටියෙන් දැකලා තියෙන්නේ. ඒක දකින්න නැතුව මම මෙච්චර රින් කළා මෙච්චර දන්නේ ඇදලා මගේ පැහැත මුරුත පම්පාර ඉස්සරහට අමතාත වෙටෙන්න ඔකරෝ ටිකුණා. ඒනම් මහයකක් කියනවා ඒකෙන් මම මට වැහැපෙන්නද කියලා. කියනවා. මහයිකාරි නම් අය හැරෙන්න බෑ ඕක නා. හැබැයි ගෝකුල අපි ගුණ බිරිලා. බාන 1000 අපි ඉදගත්ත යාට ගුණේ පිටයි හරි ඉන්නේ නැහැ පරම්පරාවට ඇගෙනුන හම්බු වෙයි. ඕ හම්බු වෙයි. මේක අඩු ආඩුවා. මේක හදාගන්න මම කියන්නේ ඔඩු කපනවා වගේ අමාරුවක් ගුණේ දැනගන්න එක. හරි අමාරු දෙයක්. ඒ නිසා බෑ ගානක් තියලා විග්‍රහ කරගෙන ගුණ මොනවා කියලා විග්‍රහ කරන්න. මනසින් කියන ගුණ ගුණ හැටියට තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගන්න බැන්නම් වැඩි කරන්න බෑ. අරද වරද හැටියට තේරුම් ගන්න ඕන. ඒක මහ අපරාධයක් කියලා තේරුම් ගන්න ඕන. මගේ වෙච්ච අපරාධ. අනේ මම කළා තියෙන අපරාධ. මේවා තරම් දැනෙන්නේ තියෙන්නේ. අන්නේ පදේට පත්තුර කෙනා තමයි අපරාධය අපරාධය හැටියට දකින්නේ. ඒතෝ එයාට පුළුවන්කම ලැබෙනවා. අනේ මං විචින් අපරාධ වලින් මෙහෙ වෙලා තියෙන ලෝක සත්‍යින්ද. ඊයාට කමා කරත්තා මම මේ ගුණේ හැටියට කරලා ලබා ගන්න මහ පින්නද ඔබලාවත් එක්කවා කියලා කියන ඔය විදිහට අවංකව දෙන්න පුළුවන් හැකියාව ලැබුණා. ඉදාට පුළුවන් ඔකේ ඉඳහා කියලා සම්බේධි කරගන්න. හැබැයි ඔතෙන් මානසිකත්වයේ දියුණු නැත්නම් පූජා දාහකට කියලා සලක් ඉන්නේ නැහැ. මේක තේරුම් ගන්න ඕනේ. මම පලිත් නැහැ. මේ මේ යන ක්‍රියාදාමයක් පලිත් නැහැ. රාජ්‍ය තේරුම් ගත වෙනවා. ඉතින් විලාසිත බෑ. ඔකට ඒ හැම දෙයක්ම මේ වගේ ඉතින් යථාර්ථය දකින්න ඕනේ. පින දකින්නට ඕනේ පින කෙනෙක් තේරුම් ගන්නට ඕනේ ආත්මලාභීද පින් කරන් බලාපොරොත්තු වෙනා ඉන්නවා විනා කැටි නෙමෙයි කරන්නේ බඩුවා දීලා බඩුවා ගන්නවා වගේ ලාභය බලාපොරොත්තු කරන්නේ ඒ වගේ දේවල් නම් අපි වලට වැටෙන්නේ නැහැ ඥාන සම්පීත වෙන්නේ නැහැ ඥාන සම්පීත නොවැරි පිනකින් ප්‍රවගිර වනිගවන් හතියමයි පිළිලා ඉතිරිලා පිනක් වෙනවා ඥාන සම්පීත පින් ලැබෙන්න ඕනේ ඒක තමයි පින පිළිලා ඉතිරිලා යන්නේ කෝකේ වතුරවා කරපුවම පිළිලා ඉතිරිලා යන්නේ උපමාවට ගත්තේ ඕක කනවන්නවා කියන්නේ තමයි පින හදවත පිළිලා ඉතිරිලා යනකොට තමයි ආයෙ නාටි කරලා ගමන් කරා. ඒකට කොහොම මම කර කෝපෙට වගේ යාපක් කරන්නේ. දැන් වරනවා වගේ. ඉතින් දැන් මම පින් යනවා කියවලා හරියන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ යාන කම්පේ. කෝපෙ පිරුණා පස්සේ කෝපෙ උතුරන්නේ. පිරිසිදු කෝපෙ උතුරන්නේ. එයාගේ බිල්ල ඉතිරිලා යනකොට ගග කරා මූද කරා